ආසක්කමානේ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා සමදෙනාම හොඳින් ශ්‍රවණය කරලා ඒකෙන් ප්‍රයෝජන චන්ද්‍රදාස පෙරේරා ඒ වගේ මේ මම ඇතුළු සුනේත්‍රා චන්ද්‍රලතා පෙරේරා නියගේ ඥාති වර්ගයාට නිමි වේවා ඒ හැමදෙනාම සුවපත්ත්වා නිවන් සුවයෙන් සැනසීම ළඟා කරගන්න අප හැම දිනාටමත් මේ උදාර කුසල බලයේ හේතු කොටගෙන ඊතායක්මණයෙන් සියලු දුකින් අත මිදී ලබන ශාන්ත උත්තම අමාමහ නිවන් දකින්න හේතු ආසනා වේවා කියන කටම තබා ගන්නට ඕන. අද ධර්ම දේශනාව සඳහා පුංචි මාතෘකා පාඩයක් සබාගත් මධ්‍යම නිකායේ ලාටුකිකෝපම සූත්‍රයේ කියන්නේ මේක බොහොම වැදගත් රසවත් වටිනා ධර්ම කරුණු අතුලස්තන සූත්‍ර දේශනය. මේක කලින් මා හිතන්නේ අහලා නැති වෙන්න පුළුවන්. දේශනා කරලා නැහැ මේ සම්බෝධි යෝගාශ්‍රමේ නම්. මේක කැමැත්තෙන් කොටේ ආදී එහෙම එකක් තිබුණා. ඒ අංගුත්තරාම ජනපදයේ ආපන කියලා නියම් ගමක් තිබුණා. ආපන නියම් ගම. මේ නියම් ගමේ තිබුණා පැත්තක වන ලැස්ස. මහා විශාල වනාන්තරයක් නෙමෙයි සාමාන්‍ය වනාන්තරයක් වනයක් මේ ආපන කියන ගමේ පැත්තක තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ දවස්වල ඒ වනවල හැබේ තමයි වාසය කරන්නේ. ඉතින් උන්වහන්සේ උදේ කාලේ පින්දපාත වැඩලා දහල් දිවා විහරණය සඳහා මේ වනල හැබට වැඩම කළා. ආමන කියන නියමං මේ වනල හැබ තමයි වැඩ සිටියේ මේ මහා උදායි කියන තෙරුණා. උන්වහන්සේ රාතුන් වහන්සේ තමයි. හොදායි කියලා නම් ගණනාවක් තියෙනවා. අය විනයපතේ උදායි කියලා ස්වාමීන් වහන්සේ නමක් නිතර කියවෙන බොහෝම වැරදි කරපු කෙනෙක්. විනය නීති පනවන්න හේතු වෙච්ච කෙනෙක්. ඒ වගේ කෙනෙක් නෙමෙයි. මහා උදාය කියන්නේ මහා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ ආපන කියන ගමේ වන ලැබේ තමයි වැඩවාසී. මේ මහා උදාය දරුන් මාන්තේ මේ කියන දවස. දීකාණි පින්ඳ පාත වැඩලා දහවල් දානේ වළඳලමේ වනර හැටි වැඩ සිටියා දිවා විහරණය සඳහා දවල් කාලයේ ගත කරා. ඒ චිරිත තමයි ඒවා ඉන්නකොට දානේ වළඳලා ටිකක් විවේකව ඉඳලා සමාපත්තියකට සමවදී බොහෝ සෙයින් අරහත් ඵල සමාපත්තියද තමයි උන්වහන්සේලා සමවදී. මේ මහා උදාය දරුන් මහන්සේ සමාපත්තියකට සමවැදීලා එයින් නැගී හිටලා. ඉන්නකොට උන්වහන්සේට ඇති වුණා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විතරකයක් කල්පනා බුදුරජාණන් වහන්සේගෙන් තමන්ට වෙච්ච යහපත පිළිබඳ ඒකයි මේ කල්පනාව බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මාණං අපහා අනේ භාග්‍යවතුන් වහන්සේ අපේ සේරම දුක් දුරු කළා දෙනවා නේද? ඔය ඇවිත් අදහස. අටුවාවේ කියනවා මේක ත්‍රිකායික වශයෙන් අර්ථය ගන්න කියලා. ඉස්සර දුක් දුරු කළා දුන්නා, දැන් දුක් දුරු කළා දෙනවා අනාගතේට. මේ විදිහට කරා. භාග්‍යවතුන් වහන්සේ අපට සේරම මේ දුක් දුරු කරලා දෙනවා. බහුන්නං වතනෝ භගවා සුඛ ධම්මානං උපහත්තා. භාග්‍යවතුන් වහන්සේ අපට මේ සැප සැප ළඟා කරලා දෙනවා. සැප සහගත ධර්ම ඔක්කොම ළඟා කරලා බවුන්නං වතනෝ භගවා අකුසලානං ධම්මානං අපහස්සා. භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝම මේ අකුසල ධර්මයන් දුරු කරලා දෙනවා ප්‍රහාණය කරවලා දෙනවා. බවුන්නං වතනෝ භගවා කුසලානං ධම්මානං අපහස්සා. භාග්‍යවතුන් වහන්සේ අපට කුසල් දහම් ළඟා කරලා දෙනවා. ඔන්නෝක තමයි සත්‍යය. මේ උදාය මහ රහතන් වහන්සේට ඇතිවෙච්ච විසරතිය. මේ බුදු පියාණන් වහන්සේ අපට දුක් දුරු කරලා දෙනවා. පිටියෙන් ගත්තා. මේ බුදුහාඳුර අපට සැප ළඟා කරනවා. බුදුහාඳුරු අපේ සේරම අකුසල් දුරු කළා දෙනවා. බුදුහාඳුරු අපිට අපේට කුසල් නගා කරලා දෙනවා. ඉතින් ඔය ඇති වෙච්ච අදහස්. බොහොම හොඳ කල්පනාවක් මේ රහතුන් වහන්සේට මේක ඇති වුණා. ඇති වෙලා මේ වනලැහැබෙම තමයි බුදුරජාණන් වහන්සේත් වැඩ වාසය කරන්නේ. වැඩිය බුදුහාඳුර වෙන්න තරම්. වැඳලා හිටන් පැත්තකින් වාඩි වෙලා මේ ඇතිවෙච්ච කල්පනාව විසරකය බුදුරජාණන් වහන්සේට සැලකෙනවා. ස්වාමීනි මම මේ විවේකව ඉන්නකොට මට මෙහෙම කල්පනාවක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ අපේ දුක් දුරු කරලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට සැප ළඟා කරලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපේ අකුසල් දුරු කරලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට කුසල් ළඟා කරලා දෙනවා. ඕක තමයි ස්කර්තේ කල්පනාව ඇති. ඊළඟට මෙහෙම වීමට හේතු දක්වනවා මේ මහා උදාය සරණ ස්වාමීනි අපි ඉස්සර උදේ කාලේ ගාන ගන්නම අවස්ථාවේ දාන ගන්නා රාත්‍රියේ ප්‍රත්‍යාන ගන්නවා. ඒ කාලෙද තිබිලා තියෙන මේ දාන කෑම තුනක්. උදේ ඉරුණගීමේ පටන් ඉරිහැරනතුරු උදේ කාලේ එක කෑම කාලයක් දාන වෙලාවක්. ඊළඟට දවල් 12 ඉඳලා හවස 6 විතර වෙනකම් දවල් කාලේ යනවා. ඊළඟට රාත් හවස 6 ඉඳලා රෑ 9 10 වෙනකම් රාත්‍රියට ආහාර දාන ආහාර දාන වේල තුනක් තිබිලා තියෙනවා මුලදී. ස්වාමීන් මෙහෙම අපි මුලදී උදේ කාලයේ දාන ගත්තා. දවල් කාලෙත් දාන ගත්තා. රාත්‍රී කාලෙත් දාන ගත්තා. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ශික්ෂා පද පනවන්නේ ඉස්සෙල්ලා කිස්ථාන පැනෙවුවා කියලා සඳහන් වෙන්නේ මේ අවුරුදු 20ක් විතර ගත වුණාට පස්සේ එකම් පණවලා තිබුණේ නැහැ කියලා. කොට මුලදී හිතියන්නේ නැහැ මහා රහතන් වහන්සේලා. දැන් පස්වග මහණන් වහන්සේලා රහත් වුණා. කොට තීන්ත වර්ගයේ කුමාරවරු 30ක් තිබුණා. ඊළඟට ඇයි අටකොළ මුත්‍යා ප්‍රදාන විතරක් පණක් පස්දෙනේ. එතකොට ජාතිලියෝ 1000 ඔය ඔක්කොමත් එක්කනේ බුදුහාඳුරු අර බිම්බිසාර රජුගේ පොරොන්දුවට රජගහන වලට වැඩම කරේ. තේරම රාතුන් වහන්සේ. උන්වහන්සේලාත් එහෙම කළා. එහෙම කළේ නැහැ. ඒ සුද්ධ පුජ්‍යල ඒ උන්වහන්සේලාට තිබුණා මේ ආර්ය සීලය කියන එක. ඒක විනය නීතියක් නෙමෙයි ආර්ය සීල. චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා දීඝනිකායෙම සඳහන් වෙනවා. ඒ සීලය තමයි උන්වහන්සේලා රැක්කේ. බුදුරජාණන් වහන්සේ අන්තම් මතක් කරලා දෙන එක විතරයි රහතන් වහන්සේලා. 아무තු නියෝගයක් අවශ්‍ය නැහැ. උන්වහන්සේලා හොම කළේ නැහැ උන්වහන්සේලා අර විදිහටම ආර්ය තීරය රකින්නේ පවිත්‍රව වාසය කරා. මේ කියන්නේ සාමාන්‍ය පිටුන් වහන්සේලා පිළිපදව. ඉතින් ස්වාමීනි භාගතුන් වහන්සේ ඊට පස්සේ මේ භික්ෂූන් නැමතු අමතල වදාරනවා මහණෙනි දෙපි දවල් විකාල භෝජනය අත්තර තමයි. ඔන්න කරපු දේශනා. දවල් කියන්නේ එතකොට දවල් 12 ඉඳලා රෑ 6 හවස 6 ඉතර වෙනකන් කාලය. දවල් විකාල භෝජනය කියන්නේ ඒක තමයි. ස්වාමීනි උදේටත් නෙමේ රැටත් නෙමේ හොඳට ප්‍රණීත ආහාර ටිකක් හම්බ වෙන්නේ දවල්ට. ඉතින් මේ අපි සමහර ඒවා මේ දවල් හම්බුනහම ප්‍රණීත ආහාර පාන රාත්‍රියේද ගන්න කියලා කියලා තියෙනවා. මේ උදායාවුරු ප්‍රකාශ කරා. ප්‍රණීතම ආහාර වේල තමයි ස්වාමීන් දහවල් ආහාර වේල. දවල් 12 ඉඳන් රාත්‍රී 6 වෙනකම්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ මානෙන දෙපි මේ දිවා විකාල භෝජනේ අත්තර තමයි. ස්වාමීනි අපේ හිතේ නිකන් දොම්න දක්වාගේ එතකොට ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ ගැන නේද? මේ ඊටාම ප්‍රණීත රසවත් ආහාර වේල නේද මේ නැතු යන්නේ. ඉතින් අපි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවයක් ප්‍රේමයක් නිසා ලැජ්ජාවක් බයක් නිසා ඒ දවල් විකාල භෝජනය අත්හැරලා ඒක නවත්තලා දැම්මා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පරම ගෞරවය නිසා උදායම් දුෝ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එතකොට තව දෙකක් ඉතුරු වෙනවානේ. උදේ ආහාර වේලයි රාත්‍රී ආහාර වේලයි. අවත 6 ඉඳලා රෑ 9 10 වෙනකම්. ඒක තමයි රාත්‍රී ආහාර වේලයි. ස්වාමීන් වහන්සේ ටිකක් කල් ගියාට පස්සේ භාගතුන් වහන්සේ වික්ෂුන් නමකලා වදාරන මහණෙනි දෙපි රාත්‍රී විකාල භෝජනයක් නවතා ගන්නවා. ඔන්න නියෝග කරනවා. රාත්‍රී කාල භෝජනයක් අත්හැර ගන්නවා. කියලා වදාරනවා. ස්වාමීනි මේ රාත්‍රියේ රාත්‍රී ආහාර වේල නවතා දමන්න කියලා බුදුහාමුදුරුව අදාළාම මෙන්න මේ වගේ සිද්ධි අපට ඇති වුණා රාත්‍රියේ. දැන් අද වගේ ලයිට් නැහැ නේ කාලේ. ලයිට් නැගවල් වලදී මොනවා හරි ඔය තෙල් වලින් තෙල් තිබුණා නම් කකුණක දිවාගේ දේවල් වලින් පොන්සෙල් වලින් අඹ තෙල් වලින් සාම්පත්තු කරගන්න මොකක් කන නැහැ. හොය නැහැ ආලෝකයක් නැහැ අඳුර. ඝනාන්ධකාරය. ඝනාන්ධකාරය තමයි මේ දෙන්න පාසේ යන්නේ වික්ෂුන් වහන්සේ රාත්‍රිය. ඉතින් ස්වාමීන් සමහර දාගෙකින් ඔය කටු කටු වැටවල පටල ඇලෙනවා කියන්නේ. නෑ පින්න පාත කියලා කට්ට කරවලේනේ. කටු වැටවන නම් ස්වාමීනි පටලනවා. සමහර විට මිනිස්සු ඉඳුල් වතුර දාන වලවල් වලටත් වැටෙනවා. ගවරවල කියලා කියන්නේ ගමේ මේ කුණු යන වලක් තිබිලා තියෙනවා ගවරවල කියලා. ඒ ගවරවලෙත් වැටෙනවා. මේම අපට හරියට උපද්දව වුණා ඒ කාලේ ස්වාමීනි. ඉතින් කොරොන්ට කොරොන්ට වුණා මේ භික්ෂුන් වහන්සේලා අල්ලගන්න බිලි පූජා ඒ වගකියොත් නැහැ කියලා හිතාගෙන භික්ෂුන් වහන්සේලා අල්ලගෙන යනවා මේ බිලි පූජා. එහෙමත් වෙනවා ස්වාමීන් ඊළඟට මේ මාගම්ම මාගම කියන්නේ කාන්තාව. කාන්තාව මෛතුන දේවණෙන් ආරාධනා. ස්වාමීන් වහන්සේ එක රාත්‍රියක් අපිත් එක්ක ගත කරලා යන්න කියලා එහෙමත් ආරාධනා කරනවා. ඉතින් මේවා මතක් කරනකොට ස්වාමීනි භාගතුන් වහන්සේ අපිට දුක් දුරු කළා දෙනවා, සැප ළඟා කළා දෙනවා. අකුසල් දුරු කරලා දෙනවා කුසල් ළඟා කරලා දෙනවා කියලා මට මේ කල්පනා වෙනවා. ගයාඳුරු වදාරන. ස්වාමීනි දවසක් මම මහා ගණාන්දකාරයේ පින්න පාතයන් මේ උදායහාමුදුර Tamanටම වෙච්ච දෙයක් ගැන කියනවා. මහා ගණාන්දකාරයේ පින්න පාතයන්. යනකොට එක ගෙදරක් අයනේ කාන්තාවක් බඳුන් වලම් ආදී හොතනවා. ඒ විදුලියෙන් දැක්ක මම යනවා. දැකලා බය වෙලා බුදු අම්මෝ මං ඉවරයි යකෙක් යකෙක් කියලා හිතා කෑ ගන්න පටන් ගත්තා. විලාප කියන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ ඒ කාන්තාවක මං කිව්ව නැගනේ කෑ ගහන්න කලබල වෙන්න එපා මම පිසාචයෙක් යකෙක් නෙවෙයි. පින්ද පාදයන් භික්ෂුවක් කියලා කියනවා. පින්ද පාදයන් භික්ෂුවක් භික්ෂුවගේ අම්මා මැරිලාද තාත්තා මැරිලාද? අම්මා හිටියානම් තාත්තා හිටියානම් මොනවා හරි කන්න දෙයක් හදලා දෙනවනේ. අම්මා මැරිලාද තාත්තා මැරිලාද ඔහොම ඇහුවද ඉතින් මේවා මතක් වෙනකොට ස්වාමීන් මට හිතෙනවා භාග්‍යවතුන් මහන්සේ අපට මේ දුක් දුරු කළා දෙනවා සැප ළඟා කරලා දෙනවා. අපේ අකුසල ධර්මයන් දුරු කරලා දෙනවා කුසල ධර්මයන් ළඟා කරලා දෙනවා. ඔය විදිහට විස්තරයක් මේ මහා උදාය දරුණාන්තේ බුදුරජාණන් වහන්සේට සැලකපති. බුදුරජාණන් වහන්සේ වදාළනවා. එහෙම තමයි උදායි මගේ ඇතම් ශ්‍රාවකයෝ මේ පුංචි දේවල් අත්තර දාන්න කියලා මම ප්‍රකාශ කළාම මටම දෝෂාරෝපණය කරනවා. බුදුහාමුදුරුවෝ මේ පුංචි සස්නේ ශ්‍රමණයා මේ පුංචි දේ පවා හාරවුස්සනවා. ඕවා නොදක්වාගෙන ඉන්නවනේ. එහෙමත් කියලා ඇරියොත් මොගලන්නාදී මේ ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලාට දෝෂාරෝපණය කරනවා. උදා ඒ අයගේ මේ ශ්‍රද්ධාව ප්‍රඥාව නැහැ. ඒ සාසනේ මානෝනාට ශ්‍රද්ධාව ප්‍රඥාව. ඒ නිසා මේ සුළු දෙයක් අතහරින්න කිව්වහම ඒක අත්හැර දමන්න බෑ. මටත් දෝෂාරෝපණය කරනවා මේ සරියුත් මොගලාදී ශික්ෂාකාරී ශ්‍රාවකයන්ට දෝෂාරෝපණය බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි උපමාවක් පදාරනවා මේ සූත්‍රයේ නම යදිලා තියන්නේ තියන්නේ ඒකයි ලටුකිකා ලටුකිකා කියන්නේ කැටපිටි. ලටුකිකෝපම සූත්‍රය. කැටපිටි. අඳුරනවා කැට කෙරෙල්ලි කියන්නේ මොකක්ද කියලා මම නම් දන්නේ නැහැ. පුංචි කෙරෙල්ලියක් තමයි. ඔය මේ ඉන්නේ පුංචි කෙරෙල්ලිය කුරුල්ලෝ જાතිය මුන් වෙන්නේ නැහැ. කැටපිටි. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ඈ උදායි. ඒ පුංචි කැටපිරිල්ලිය. සීනි වලකින් බැලඳා. ඇයට බැම්ම මහා බැම්මක් වෙනවද කුඩා බැම්මක් වෙනවද? සීනි වල කියන්නේ මේ සීනි කියන්නේ රස කිරි. මේ කියන්නේ මේ නූල් කොටස් වාගේ පොල් කෙන්ඩක් වාගේ පුංචි කොන්ජි වැලකින් කකුලෙන් අල්ලලා මේ කැටකිරිල්ලිව බඳිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා ඈවදා. ඒක මහා බැම්මක් වෙනවද කුඩා බැම්මක්? ස්වාමීන් මේක මහා බැම්මක් වෙනවා. මොකද ඇගේ ශරීරයක් කුඩායි වීර්යයක් ශක්තියක් ඇති. පුංචි කිදිල්ලිත නැන ශක්තිය මේ නූල කඩාගෙන යන තරම්. ශක්තියක් අඩුයි. ඉතින් ඒක මේ කැට කිදිල්ලිත මහා ලොකු බැම්මක් වෙනවා. ඒ වගේ තමයි උදාය මම මගේ ශ්‍රාවකයන්ට කියනවා මෙන්න මේ කුත්ති දේ අත්තර දාන්න කියලා. අත්තර දාන්න කිව්වට ඒ ආයත මේක අත්හැර ගන්න බෑ. අර පුංචි කැටකිරිල්ලිට සීනි වැලෙන් බඳා මහ බැම්මක් වෙන්න මගේ මේ අයට මේ මේ දේවල් අතහරින්න කියලා විනය නීති පැනෙවුවාම ඒක යායට මහා අමාරුයි. කටගිරි විදිහට පුංචි කීදි වලින් බැනපු බැඳ බැම්ම කඩාගෙන යන්න බැරුව වගේ මේ අයගේ මේ ප්‍රඥාවක් නැහැ ප්‍රඥාවක්. අන්න ප්‍රධානයි. ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ මන්දකම නිසා ඒ ශ්‍රාවකයන්ට ඒක මහ ලොකු බැම්මක් කරනවා. මේ පුංචි දෙයක් පවා ආචාර දමන්න කියලා මම ප්‍රකාශ කළාම ඒ අයට මේක මහ ලොකු බැම්මක් කරනවා. මොකද ඒ අයට ශ්‍රද්ධාවක් නැහැ. ප්‍රඥාවක්. අර කටගිරිල්ලෙට දැම්ම කලන්න බැරුව වගේ. ඉතින් මගේ ශ්‍රාවකයෝ ඉන්නවා මම යමක් අතහැර දමන්න කියලා ප්‍රකාශ කළාම අනේ ඕක කියනකම් ඉන්න ඕනට කුංචි දෙයක් නේද ඕක කියලා ඉස්සරහා අතෑර දමලා ඕක කියනකම් ඕනට අත්තට දාන තේරම අත්තට දාන බොහෝම නිදහසේ නිවහල්ව සතුටින් වාසය මගේ ශ්‍රාවකයෝ මෙන්න මේ කාල සීමාව තමයි බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ට දවල් 12 ඉඳලා හවස 6 විතර නැකන් දිවා විකාල භෝජනයක් සානම් කළේ. හවස 6 ඉඳලා රාත්‍රී කොයි වෙලාවද වෙනකන් රාත්‍රී විකාල භෝජනයක් සානම් කළා. අතර ගමන් කියලා වදා. එතකොට ඉතුරු වෙන්නේ එකයි. අලියම සාමාන්‍යයෙන් අද කාලයක අලියම පහේ ඉඳලා දවල් 12 වෙනකම්. පැය කීයද පැය 7ක් ඔය ටික තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පුරණ අය භාවනා යෝගීන් ආහාර ගන්න වෙලාව. ඉතරයි ආදේශ වෙලා තියෙන්නේ. තව දෙකක් තිබුණා දෙකම නැහැ. ඉතුරු වෙලා තියෙන ඕක තමයි. උදේ ආහාර. දිවා දවල් කාල භෝජනයත් ඒකත් තාලං කළා ඒක නවත්ත දැම්මා. රාත්‍රී විකාල භෝජනයත් ඒකත් තාලං කළා නවත්ත දැම්මා. ඉතුරු උනේ ඔය උදේ ආහාරය විතරයි. සාමාන්‍යයෙන් පාන්දර 5 ඉඳලා දවල් 12 විතර වෙනවා. ඔක තමයි ඉතුරු. ඉතින් බුදුහාඳුර වහන උදායේ ආඳුරුවන්ගෙන් ඈවුදා. දැන් මද විපුණු ඇටෙක් බඳිනවා වරපටකොට. බැන්දහම ඌට මේ බැම්ම මහ බැම්මක් කරාද පුංචි බැම්මක් කරාද මේ බන්දර මද කිපුණු ඇතාක ස්වාමීනේ මද කිපුණු ඇතාට වරපොට වලින් බැන්දට ඒක පුංචි බැම්මක් ඌ යන්තම් ඇඟ කේපලෝ පමණෙන් පටස් ගාන කඩා දාන සයදේව තමන් කැමති දිහාට යනවා. ඒක බැම්මක් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ වගේ උදාහරණ. ඇතම්මයි මහා රාජ්‍ය සම්පත් සුරංගනාවන් වගේ දේවීන් වහන්සේලායි. මහා රාජ්‍යක මහා පුදුම රාජ්‍ය සම්පතක්. මේ සම්පත් සේරම අතර ගමලා මේ ශාසනය පැවිදි ඒ ආකාර මහා රාජ්‍ය මහා ධනස්කන්ධය සුරංගනාදියන් වගේ භාර්යාවරු මොකක්වත් මොකක්වත් දැම්මක් උනේ වන්දනයක් උනේ නෑ කඩා බිඳගෙන මේ සාසනයට ඇවිල්ලා මහන්සි වෙනවා අර පුංචි කැටකිරෙල්ලට ඉන් කේදී වලින් බැලඳාම ඒක ඇයට මහ ලොකු බැලමක් ශරීරයක් කොටයි ශබ්දයක්. මද කිපුණු ඇතාගේ ශරීරයක් මහකයි ශක්තියයි. ඉතින් අංගපතක් ලොකුයි ශක්තියක් වැඩ. ඒ නිසා ඒක පටස් ගාලා කඩලා දාලා කඩාදාලා එකක් තමන් කැමති දැනකට යනවා. ඒ වගේ අනන්ත අප්‍රමාණ සම්පත්තියන කුල පුත්‍රයෝ තේරම ආකාරදාන ඇවිල්ලා ඉතින් මේ සාසනේ මානෙ. එයාට ඒක බැම්මක් නෙකේ. දැන් ඔය යස කුල පුත්‍රයා බෝධිසත්වයන්ට වාගේම සම්පත් තිබුණ කෙනෙක්. ඒ සේරම අත්හැරලා දාන නිසා බුදුහාමුදුරුවෝ යාගෙන ගියා. කලින් නෙන්ද ගියා. ගිහිල්ලා කලින් ඇහැරුණා එකට දෙකට. ඇහැරලා බැලුවාම තමන්ට සතුට කරන නලගණ ඒ අමුතුණක් වගේ. සමහරු දත් පිටිකනවා, ගොරෝනවා. කුණු පෙළ පෙරෙනවා බේර වීණා බැඳගෙන සමහරු අඩ නිරුවත් කළා මේක මහා අමුපූර්ණක් වාගේ තමයි තේරෙන්න පටන් ගත්තා එවලම පාරට බැලලා කියන පන්දු සංවතකෝ පන්දු සංමපෝ පන්ද්‍රව සහිතයි කිය කියා කියන්නේ යනකොටනේ බුදුහාමුදුරුව කතා කරන යස මෙහෙට එන්න මේ කිසිම පන්දරයක් නැහැ සිංහයාම ධර්ම දේශනා කළා සෝවාන් වුණානි කලින් ඕවගේ මහා සම්පත් අතහැර දාලා දොස්තර පෑන යනවා කිසි බැඳීමක් නැහැ වගකීම බන්ධනය මහා ලෝක බැම්මක් නෙමෙයි අර තරම් වස්තු තිබුණා. තවත් අයම තමයි. දැන් බුදුරජාණන් වහන්සේ වදා උදායි ඒ උපමාව ඉතාම දෙලිඳු මිනිසෙක් තාමත්ම දෙලිඳු මිනිසෙක් එයාගේ පුංචි ගේ පැලක් තියෙනවා කටුමැටි ගහපු එක ඒකට මේ ඉහළටම රටපැටි ගහලා නෑ භාගයක් වගේ ගහලා උදාරිය නිකන්. ඉතින් ගේ ඇතුලේ තියෙන දේවල් කපුටු කවුරු ඇවිල්ලා නිකන් අරගෙන. ඒ වගේ ගයක් තමයි මෙයාට තියෙන්නේ. ඕම ගයක් තියෙනවා. ඊළඟට යාට නිදා ගන්න තියෙන බකලීනක්. මේ දුප්පත්ගේ බටලේ මත්තක් තියනවා නිදා එයාට තියෙනවා බීජ ලබු කැකිරියට හැදියක්. ලබු කැකිරියට. ඔය හැදියක් තියෙනවා. එයාට භාර්යාවක් ඉන්න අවාසනාවන්ත භාර්යාවක් දේවච්ඡා දැක්කාම බාහිර තරම් බඩ මහත මහා අවාසනාවන්ත භාග්‍යාවක් කොච්චර තමයි යාට තියෙන වස්තුව ඉතිනවා දැන් මෙයා යනවා මේ ඉනේල් ආදී දේවල් කපන්න වනාන්තරේ වනාන්තරයට ගියාම මෙයාට දකින්න ලැබෙනවා භික්ෂූන් වහන්සේ නම. ගාක් මුල භාවනා අනේ කොච්චර හොඳද මහානකම. කොච්චර නිදහස්ද සැහැල්ලුද. බොහොම නිදහසේ ස්වෛරීව මේ ජීවත් වෙන්න පුළුවන් මානව වුණා කියලා මෙයා ඉතින් කල්පනා කරනවා. මමත් මහාන වෙන්න ඕන. ඔන්න හිතනවා හරි දැකලා මමත් මහාන වෙන්න ඕන. කියලා කල්පනාවට ගන්නවා. ඉතින් අරගෙන එදා ඉතින් ඒ වැඩ කටයුතු කරලා ගෙදර යනවා. ගිහිල්ලා රෑට මොනවා හරි කාලා අර බකලී මැස්සට වෙලා අත් දෙක උඩ ඔළුවේ තියාගෙන කල්පනා කරනවා මොකද කරන්නේ මහාන වෙනවද මොකද කරන්නේ කියලා කල්පනා දැන් මේ ගේ කටුමැටි ගහපු ගයක් භාගයයි කටුමැටි ගහලා තියෙන උඩින් කපුට වැල්ලා ඇතුළේ තියෙන දේවල් අරන් යන ප්‍රමාණය එකක්. මෙයා හිතනවා දැන් මහාන මහාන වෙන්න ගිහිල්ලා බැරි වෙලාවක් මහානකම කරගන්න බැරි වුණොත් මට ආපහු එන්න වෙනවා. ආවත් ඉතින් ඉන්න තැනක් එපායි. අන්න මං ගියාට පස්සේ ගෑනු ඇවිල්ලා තමයි ගේ දරත කඩාගෙන යාවා. බඩේ මැස්ස දෙලා කල්පනා කරනවා. එතකොට එයාට මේ කටුමැටි ගහපු භාගයට හදාපු ගේපැල නොවයි ජාති ප්‍රාසාදේ වගේ පේන්න පටන් ගන්නවා. මේ ගේපැල. ඊළඟට බඩේ මැස්ස ගැන කල්පනා කරනවා. දැන් මම මහාන වෙන්න ගියොත් මහානකම කරගන්න බැරි වුණොත් අත ආපහු එන්න වෙනවා. ආවොත් ඉන්න ඉතින් එපා ඇඳක් බඩලීමක් තමයි. ඔහොම කල්පනා කරනකොට ඒ බඩලීම ඇත්ත පාණ්ඩු ගම්වල ශෛලාසනේ වගේ තමයි මෙයාට පේන්න පටන් ගන්නවා. ඊළඟට අර අවාසනාවන්ත බාහියාම ගැන හිතනවා. මම ගියායින් පස්සේනේ බාහියාව ඇත්ගොව්වෙක්කෝ අත්ගොව්වෙක්කෝ රවට්ටගෙන යා. මට මානකම් කරන්න බැරි වුණොත් සාපහු වෙන්න වුණොත් හොයාගෙන ගන්න ගෑණියෙක් බාහියාවක් වුමනා මොකද කරන්නේ? මේව කල්පනා කර කර ඉන්නකොට ඒ බාධියාව ආ දිව්‍ය ලෝකේ ඉන්න අලම්බු සාගයන මා රූමත් දිව්‍යාංගනාව වගේ පේන්න පටන් ගන්නවා. ඊළඟට බලනවා ලබු කැකිරියට හැදී යනවා. මේ අටුවා වෙනනේ තියෙන බුද්ධ දේශනාවේ තියෙන උපමාව. ලබු කැකිරියක් ඇයි. ඒක ගැන කල්පනා කරනවා. ඉතින් මට මහාන වෙන්න ගිහිල්ලා බැරි වෙලාවත් ඒක කරගන්න බැරුණොත් ආපහු වෙන්න ඕන. ආවෑම් පස්සේ ගොවිතැනම් පටක් කරන්නේ මේ බීජ ටික තියෙන්න ඕන. කොහොම කල්පනා කරනකොට මේ රබු කැකලියට හැදී කොටුකේවල් සිය ගාණක් වගේ මෙයාට පේන්න පටන් ගන්නවා. ඔන්න දැන් මහාන වෙලා ඉවරයි. අර දවල්ේ ප්‍රබුද්ධ දෙවිල්ල ඔන්න දැන් ඉවරයි මහාන වෙලා ඉවරයි. මේ බුදුහාඳුරෝ අහලා උදාය ආඳලන් උදායේ දිලිඳු මිනිස්යාට මේක මහ ලොකු බැම්මක්ද පොඩි බැම්මක්ද? ස්වාමීනි මහ ලොකු බැම්මක්. මහ ලොකු බැම්මක්. ඒක කඩා ගන්න බෑ යාට. ඒ පුංචි ගේ පැලක් බටලී මත්තක් ආවාදනාවන්ත භාර්යාවක් ඊළඟට ලබු කැක දෙයක් ඇහැලියක් මේක අතහැර ගන්න බෑ. අපේ අයටත් වෙලා තියෙන ඕක තමයි. කෝච 10ක්වත් 5ක්වත් අත්හරින්න නම් බෑ. ඒක නම් කරන්න බෑ. අනෙක් මොනවා කළත් ඒව කරන්න. අත්හරිනවා කියන්නේ මේ පයි කියලා මේ තමන්ගේ භාර්යාවන් දාලා දරුවනුත් දාලා යන එකක් නෙමෙයි. භාර්යාවරු ස්වාමියන් දාලා පැනලා යන එකක් නෙමෙයි. අත්හරිනවා කියන්නේ. ජීවත් වෙනවා කටයුතු කරනවා ඒවා ගැන කිසිම අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ආසාවක් ඒවා නැහැ. ජීවත් වෙන්න ඕන හින්දා ඒ කටයුතු කරනවා. අත්හැර දානවා කියන්නේ ඒවා ගැන අපේක්ෂාවක් බලාපොරොත්තුවක්. ඔය වෙන දෙයක් වෙච්චාව කියලා අත්හැර දානවා. නැතු දාලා පැනලා යන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා උදායි. අර දිලදු මිනිස්යාට මේ බැම්ම ලොකු බැම්මක්ද මහ බැම්මක්ද? ස්වාමීනි මහා ලොකු බැම්මක්. අර කුංජි ගැට කෙරෙල්ලිය ඊදිවැරෙන් බැඳා වගේ. ඇගේ ශරීරයක් කොටයි ශක්තියක් අඩු. ඒ නිසා ඒ කැටකිරිල්ලිට ඒක මහා ලොකු පැනමක්. ඒ වගේ මේ දෙලඳු මිනිස්යාට ශ්‍රද්ධාවක් නැහැ ප්‍රඥාවක් නැහැ. අද්දා ප්‍රඥා දෙකම නැහැ. ඒ නිසා ඔහුට මේ කටුමැටි ගහපු වේපලක් බටලීමත්තක් ලබු කැක්කරයට ඇහැරියක් අවාසනාවන්ත භාර්යාවක් මහ ලොකු බැක්මක් මේක අත්හරින්න බෑ අත්හැර ගන්න බෑ මොකද ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් නැහැ අද්ධාමත් ප්‍රඥාවක් නැසෙන්දා ඒවා අත්හරින්න බෑ ඉතින් නොයේ සිය ගණන් වස්තුව තියෙන මතුරන් තියෙන කෝටි ප්‍රකාශ ධනය තියෙන මහා මාලිගා තියෙන එතනින් ගියාම සුරංගනාවියන් වගේ භාර්යාවරු ඉන්න සියලු සම්පත් තියන අය. ඒ සියලුම අත්හැර තමලා ඇවිල්ලා ඉතින් මේ බුද්ධ ශාසනේ මහා නේද. ඈ උදායක මහ ලොක බැම්මත්ද පොඩි බැම්මත්ද මේක පුංචි බරමක්. අර වදකපුණු ඇතාන්ට වරකටා වරපට වලින් බැඳාම උගේ ශරීරයත් මහතයි ශක්තියත් වැඩි. ඒ නිසා කඩලා පටස් ගාලා කඩලා දාලා ස්වායදීව තමන් කැමති දේ හැදෙනවා. ඒ වගේ අර මහා සම්පත්ති දින කුල පුත්‍රයෙක්. සේරම ක්‍රණයකින් අතහැරලා ගාන තමන් කැමති තැනකට කියලා ස්වයදීව වාසය කරනවා. අර බද්ධිය හාමුදුරුවෝ උදාහරණ වනේද අහෝ සුඛං අහෝ අනේ සැපයි අනේ සැපයි කිය කියා උන්වහන්සේ උදාහරණ රාතන් වහන්සේ නම. අනේ සපයි අනේ සපයි කිය කියා උදන් අනනවා. ඉතින් අනික් ආඳුරු ප්‍රත්‍යඥ ආඳුරු කිව්ව බුදුහාඳුරු ළඟට ගන්න උත්පත්ති ආයුෂ්මන් උත්තරමේ රට සම්පත් මතක් කළා කොහෙද මෙන්න මෙහෙම කියනවා. බුදුහාඳුරු ගෙන්න මේ ඒ ආඳුරු. ඉතින් ආඳුරු ගෙන්න ලැබුවා. ස්වාමීනි මේ රජකම් මතක් වෙලා නෙමෙයි. බාත්‍ය කියන්නේ මහා බොහොම ලොකු රජ කෙනෙක්. මම රජකම් කරන කාලේ මම ඉන්න මාලිගාවේ වටේ කටු වැටවල් දිය අගල් අරවමියා දාලා දොර යතුරු දාලා ආරක්ෂකවලු හතක් දාලා. එහෙමයි මං ඒ වුණාට මට රැඳී ඉන්න බෑ බයයි. සතුරු රජවරු ඇවිල්ලා ඉතින් මේ ඔක්කොම කඩලා බෙදලා මාවත් අල්ලගෙන විනාශ කරයිද කියලා මට රැට ඉන්න බෑ මෙච්චර ආරක්ෂා ආරක්ෂාව දාලා බයයි. ස්වාමීන් දැන් මගේ යන්න මොකොත් නෑ මේ අන්දනයයි, තනිපට දියුරයි, දෙපට දියුරයි, පාත්තරේ ওই ටික තමයි මට තියෙන්නේ. මගේ මොනම වස්තුවක් නැහැ. මගෙන් ගන්න දෙයක්වත් නැහැ කෙනෙකුට. මට ආරක්ෂාවක් තෝරගම පොදු. මොකක්වත් තෝරගම. ස්වාමීන් වහන්සේ පුදුමාකාර සුවයේ නිදා ස්වයදී සුවයෙන් යුක්ත වාසය කරනවා ඒකයි මම අහෝසුකං අහෝසුකං කියලා මෙහෙම උගන්වන්නේ කියලා. බලන්න සේරම රාජ්‍ය සම්පත් අත්තර දාලා ඇවිල්ලා මහාන වෙලා ඉන්න හැටි. අර දිරිඳු මිනිස්යාට අර පැල්පත අතහැර ගන්න බෑ. ඉතින් දැන් මේක බැලුවහම අපේ අයටත් වෙලා තියෙන්නේ ඕකම තමයි. නැත්ද? අපේ අයටත් වෙලා තියෙන්නේ මේ අතහැර ගන්න බැරුව අතහැර ගන්න බැරුව ඕකම තමයි. වෙලා ඒකට පින තියෙන්න ඕන ශ්‍රද්ධාව ප්‍රඥාව තියෙන්න ඕන. බිම්බිසාර රජුගේ නොදුටු මිත්‍රයෙක් කියලා. කුක්කුසාති කියලා අහලා තියෙනවා. කුක්කුසා. දක්ෂලා. එහෙ වෙලන්දෝ මෙහෙ යනවා මෙහෙ වෙලන්දෝ එහෙ යනවා. වෙලන්දංග මාර්ගයෙන් තමයි මේ දෙන්න යන්නේ. පුක්කුසාති රජුරෝ Tamanට හම්බ වෙච්ච මහා වටිනා වස්ත්‍රාරාම ඒවා මේ බිම්බිසාර රජුරවන්ට එවුවා. ඉතින් රාජ්‍ය රාජ්‍ය සභාවත් බොහොම සතුටුපත් වෙන තා වටිනේවා තමයි මේ වන්නේ තක්කලා නගරේ. රාජ්‍යය බිම්බිසාර රජුරෝ කල්පනා කළා තෑග්ගක් දුන්නාම ඊළඟට දෙනෙක් කියලා මොකද සිද්ධ වැඩි එකක් දෙන්නව නේද? Tamanට දුන්න එකට වැඩිය වැඩි එකක් දෙන්නක් තමයි නිතරම හිතේ. ඊට වැඩි වටින එකක් දෙන්නවල මම මගේ ආඩුවක්. කියලා ඉතින් තුනුරුවන්ගේ ಗುಣ ලිව්වා රන් රන් සහනුව. රන් පත්තිරවල තුනුරුවන්ගේ ගුණ තුනුරුවන් පහළ වෙච්ච බව තුනුරුවන්ගේ ගුණ ලියුවා. ආනාපාන සති භාවනාවක් කරන ඇති ලියුවා. රන් පටිව ඒ වැඩිලා හිතා කරුණෝක අහුරල ඒ කරුණෝ තව කරුණෝකෙන් ඒ කරුණෝ තව කරුණෝකෙන් ඕම කරුණෝ හතකින් විතර ආවරණය කරලා රජුරවන්ට ඇදුවා යවුවා මෙත් ඇය. මේ ප්‍රසිද්ධිය මේක බලන්නේ නැතුව තමන් ඉන්න නිදන කාමරයට ගිහිල්ලාම බලන්න කියලා යවුවා. ඉතින් ගෙනිච්චන ගේම් බාර දුන්නාම රජුරෝ බොහොම සතුටු වෙලා කොසාස රජුරු මේක තමන් එන්න උගමහල් තලේ නිදන කාමරයට ගිහිල්ලාම ඇරලා බැලුවා. බැලුවාම තියෙන තුනුඩුවන්ගේ ගුණ ඉන්න බැරුව ගියා සද්ධාරින් යංග කොහෙ ඉන්නවද? අද්දාව වැඩි කමක්. උන් එලිතන අමතක වුණා. ඊළඟට කායකක් <coughs> දෙන බැලුවාම ආනාපානපත ඒක අරගෙන ආනාපාන සති භාවනා කරලා పూర్ව පින් ඇති අය භාවනා කරලා ධ්‍යාන උපදවා ගත්තා බුදු මහත්කාලේ දැන් රාජ්‍යෝ රාජ්‍යන සාසනා කරන්නෙත් නෑ මොකුත් නෑ මේ අමතිවරු මේගොල්ලෝ හොයනවා හොයනවා මොකද රාජ්‍යවන්ට මෙහෙම වුනේ අර යාළු රජුරුවන්ගේ මොකක් හරි උපද්‍රවයක් කියලා හිතේ ඉතයි ඉන්නවා පාරට බහින්නෙත් නෑ ධාන සුවයෙන් ඉන්නවා කොමාරි පාත්‍ර සිවුරු ගෙන්නගෙන හිමින් කාටත් හොරලා හොරා රජමාලිගාවෙන් පිට වුණා මාලිගාවෙන් පිට වෙලා ගියා බලන්න මහා රාජ්‍යයක් තක්ෂලා රාජ්‍ය අක්ෂර සමහර ව්‍යාකරණ දැන් බුදුහාමුදුරුවෝ කරා. තමන්ගේ යාළුවා ඉන්නේ රජගහ නුවරනේ විද්‍යාකාරකතුරු. ඉතින් එයාගේ හිතේ බුදුහාමුදුරුවෝ ඉන්නේ රජගහ නුවර කියලා. එයාට යන්න තියෙන්නේ රවත් නුවර පැත්තේ. දැවත් නුවරන් පව කරගෙන රවත් නුවර බුදුහාමුදුරුවෝ න්යා ගන්න රවත් නුවරන් පව කරගෙන ගියා රජගහ නුවරට. කියලා ඕන්ති කරලා බැලුවා. බැලුවා බුදුහාමුදුරනේ සරත්. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ දැන් රැය වුණා යන්නත් බෑ පයින් යන්නේ. අර කුඹාල් කාරෝගේ ශාලාවක් තියෙනවා ඒක ඉල්ලගෙන ඒකේ නම තුනක්. ඉතින් බුදුහාඳුරෝත් මේක දැකලා මා වෙනුවෙන් පැවිදි වෙලා. කියලා වැඩියනොත් එන්නේ. අර කුම්භකාර ශාලාවටම වැඩියා. වැඩලා මේ කුම්භකාරුගෙන් ඇහුවම මට අද රාත්‍රියේ පොඩ්ඩක් ගත කරන්න ශාලාවේ ඉන්න පුළුවන්ද කියලා. මේ බුදුහාඳුර ගැන දන්නේ සාමාන්‍ය වෙලෙන් තමයි වැඩියේ. මට නම් කමන්නාර කලින් ආපු කෙනෙක් ඉන්නවා යාගෙන් අහලා දෙන්න කියන්නේ. බුදුහාමුදුරුවෝ ඇහුවහම මේ වුණතරන් ඉඳ කියන්නේ ඉන්න කියලා කියනවා. කුප්පසාගේ රාජ්‍ය ඉස්සරහට බෑ. සිවුරු පොරවගෙන මහත වෙලා. බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම උද්දේශක පරිච්ඡේදය. උද්දේශාකරය. ඉතින් ටිකක් කතා කර කර ඉඳලා දැන් බුදුහාඳුරෝ සමාපත්තිය කියලා සමාජිලා හිටියා. අර උස්සාද රජුගේ ධ්‍යාන සමාපත්තියකට සම්බන්ධලා හිටියා. ඉතින් පාන්දර තමයි සමාපත්තිය නැගී ඉඳලා බුදුරජාණන් වහන්සේ අර දාත විභංග සූත්‍රය කියන එක මේ උස්සාද රජුගේ වර්ග තියෙනවා. ඒ දේශනාව අහලා තමයි කුප්පකාදී රජු අනාගාමී බවට පත් අනාගාමී බලන්න ආරය සක්සලා රාජ්‍ය කියන්නේ ඒ කාලේ මහ බුදුම සම්පත් පිච්ච රාජ්‍යයක්. ඒ ඔක්කොම හැරලා ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ අධික කරන්නේ. ඉතින් අපේ අයට මේ පුංචි දෙයක් පුංචි දෙයක් අත්හැර ගන්න. පුංචි ගේපලක් අර දිලිඳු මිනිස්සුන්ට වань. කොහෙද 5000ක් අදා දෙන්නේ? ඒකත් කරන්නේ. අත්හරිනවා කියන එක හරි ප්‍රමාදකට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන උදායි මේම තමයි අර මේ මද පිපුණු ඇත්තා මරපටෝලියෙන් බැලඳා පටස් ගාලා කඩාගෙන යන ඔබේ ශරීරයේ මහා කාර්යයක් තියෙනවා. ඒ වගේ ශ්‍රද්ධාව ප්‍රඥාව තියෙන කුලපුත්‍රයෝ මහා සම්පත්තක් ඇරදා එනවා මේ සාධනේ පැවිද්ද. අත්හැරලා මහා කම්පින්න රජුගේ උයනට ගියානේ අමදේවරු 500 පුතෙක්. ගියාම වෙළඳුන්ගෙන් දැනගන්න ලැබුණ සුළුවල් ලෝකේ පාළුවලයි. තියෙනකොටම ඉන්න බෑ ඇඟ කිලි පොළල යනවා සතුටු. දේවිය අනෝජාදී අතීතේ ඉඳලා එන ආයෙත් පිටිහම් කරනවා. අනෝජ දේවියට ලියුමක් ලිව්වා මේ මේ ලියුම අරගෙන එන අයට මතුරන් ලක්ෂ 3ක් දෙන්න. එක රත්නයකට ලක්ෂිකා. බුද්ධ රත්නයට ලක්ෂයයි, ධර්ම රත්නයට ලක්ෂයයි, සංඝ රත්නයට ලක්ෂයයි. අසුරක් මේ ආරංචි කිව්වා. මේ රාජ්‍යරෝ බලන්න මාළිගාවටවත් ගියේ නෑනේ. මහා සම්පත් තියෙන රාජ්‍යය. මහා කප්පින රාජ්‍යය. ඊයන ආපහු මාළිගාවට. එහෙමම ගියා බුදුහාමුදුරුවෝ කරා. එහෙම අත්තර දාලා ගියා. බලන්න. අපේ ආයත මේ පුංචි දෙයක් පුංචි දෙයක් අත්හැර ගන්න බෑ. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ මේලා වනාන විතන් මේ රහත් තුනන් මාර්ගඵල ලැබුව රහත් තුනේ පස්සේ ඉතින් අර ලියුම ගෙනියන් දුන්න අනෝජා දේවි. සත්‍යව මෙච්ච දෙයකට කරපු උදව්. අපි මෙන්න මේම ආරාධ්‍යයක් කිව්වා විතරයි. තුනුරුවන් ලෝකෙ පහළ වෙලා. අච්චරයි කරපු උදව්. එහෙම දෙයකට නම් මොය තෑග්ග බොහොම මදි කිව්වා. ඕක මදි බොහොම. මම දෙනවා එක රත්නයකට මතුරන් ලක්ෂ 3000. ලක්ෂ නමයක්. අනුවාජාදේවිය ලක්ෂ නමයක් කියනවා. කලින් අතන කියාම තුනයි ලක්ෂ 12ක් මේ වෙලෙන්කාර. දේව අමතිවරුන්ගේ භාර්යාවරු ටිකට ඇඳෙව්වා. අඳෝලාවුවා මොකද කරන්නේ රජුරු දැන් හරි දීවම කියනවා දේවියනි කැමති නම් ඔය රාජ්‍ය කර කර ඉන්න. ඔබ කැමති නම් වෙනත් රජ කුමාරයෙක් එක්ක විවාහ වෙන්න. එමත් අකමැති නම් තමන්ගේ මව් ගෙදරට කැමැත්ත කරගන්න. මා යනවා බුදුහාමුදුරෝ යාගෙන. කියවම ලියුම තිබුණා. ඉතින් අර කාණ්ඩ එකතු කරලා ඇහුවා. සජ්ජිරෝ මෙහෙම ලියලා තියෙනවා මොකද කරන්නේ කියලා. ඉතින් මම නම් ලෑස්ති නෑ කිව්වා රජ්ජිරෝ මුවෙන් දාපුදේ ගාපුදේ වමාරා දාපුදේ කටින් ගන්න මම නම් කැමති නෑ. මමත් යනවා කොහේ මම. අර අමතිවරුගේ භාර්යාවරුත් අපිට යනවා. ඔක්කොම එකතු වෙලා ගියා. දැන් බලන්නකො රජමාලිගාවල් මොන සම්පත්තියද? රජමාලිගාවයි රාජ්‍යය මොන සම්පතක්ද? ඒරම අත්තර දාලා මේ ගියේ. ඒ පස්සේ එක්දෙනක් ගිහලා බුදුහාමුදුරුවෝ හම්බෙලා බණාලා දෙගොල්ලම එක්සාත් දෙකක් තේරමලා ඔන්න අත්තර දාලා යන්නේ. ප්‍රඥාව ප්‍රඥාව කියනවා නම් බැම්මක් නෙමෙයි. අත්තාව ප්‍රඥාව නැතිනම් ඒක පුංචි අරක. සීති වලින් බැලඳක් කැටකිරිල්ලේට මා බැම්මක් වුණා වාගේ ඕන කෙනෙකුට ඒක මා බැම්මක් තමයි. මහා ලොකු බැම්මක් වුණා. අපේ අයටත් වෙලා තියෙන්නේ අර කැටකිරිල්ලේ කීඳි වලින් බැඳා වාගේ. මා බැම්මක්. බෑ අතහරින්න. කොහමදවත් අතහරින්න. අතහරිනවා කියන්නේ මේ ස්වාමියා දාලා යනවා එහෙම නැත්නම් භාර්යාව දරුවෝ ඔයගොල්ලෝ දාලා යනවා නෙමෙයි මේ කියන්නේ. ඒව ගැන තියෙන අපේක්ෂාව, ආශාව, චන්දරාගය ඒකත් හරිනවා. නතු දාලා යන එක නෙමෙයි මේ කියන්නේ. ඥාතාරින්න බෑ. ඔක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒව හදා ගන්න. නැත්නම් එහෙම අල්ලගෙන මරුණොත් මොකද වෙන්නේ? කොහෙද යන්නේ? අල්ලගෙන මරුණොත් කොහෙද යන්නේ? යයි යන තැනටම නේද? අල්ලගෙන මරනොත් ඒක තමයි. ඉතින් මේ තලතුණ ආයවත් දැන් ඕවා ටිකක් ලිහිල් කර ගන්නවා. බන්ධන ලිහිල් කර ගන්නවා. නැත්නම් එහෙම අල්ලාගෙන මරනොත් අර යන තැනටම තමයි යන්නේ. දැන් ඉතින් පැයකටත් වැඩි කාලයක් ගිහිල්ලා මේක ඇටි කාලේ ගන්න මේක සූත්‍රයේ තවත් ඉදිරියට තියෙනවා. බොහොම රසවත් සූත්‍රයක් තමයි. තවත් පැයක් විතර බණ කියන්න කරුණ මේක තියෙනවා. ඉතින් ඔය විදිහට ප්‍රධාන වශයෙන් මේ ටිකෙන් දේශනා කළේ මේ අල්ලගෙන හිටීම මහා භයානකයි. ඒවා අත්හැර දමන්න ඕන. අපේක්ෂාවන් අතහරින්න අතාරින්න බැරි නම් එතන ශ්‍රද්ධාව ප්‍රඥාව නැහැ. ශ්‍රද්ධාව ප්‍රඥාව තියෙනවා නම් ඒ ආයත අතාර ගන්න පුළුවන්. ඉතින් දැන් තින් ප්‍රයත්න කර මේකටත් අපි කරම් කාලයක් ධර්ම ශ්‍රවණය